නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්ඛවේ සත්පුරිස දානානි කතමානි පංචේ සද්ධාය දානං දීති සක්කච්ඡං දානං දීති කාලේන දානං දීති අනග්‍රහිත චිත්තෝ දානං දීති නාත්තානං ච පරංච අනුභහච්ච දානං දීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ රැස්වලා ඉන්න පිරිස දිහා බලනකොට ඒ පිරිසේ අද දාන අදහසින් මෙතෙන්ට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා සීල අදහසෙන් මෙතෙන් එකතු වෙච්ච පිරිසක් ඉන්නවා භාවනා අදහසෙන් මෙතෙන් එකතු වෙච්ච පිරිසක් ඉන්නවා ඒවා ජීවිත ප්‍රතිපදාපත්තෙන් බලනකොට සෑම අංශයකටම අදාළ නියෝජනයක් තියෙනවා මේ අවස්ථාවේදීලා තියෙන්නේ දානයක් දුන්නා පස්සේ ඒ දානය පිළිබඳ අනුමೋದනාවක් බුත්තානුමೋದනාවක් කිරීමටයි නමුත් මේ පිළිස ඔක්කොම දිහා බලනකොට බුත්ථානුමෝදනාවටත් ගැළවෙන්නේ සීලයටත් භාවනාවටත් යාදෙන පොදු මාත්‍රකාවකට අනුව කතා කිරීම හොඳයි කියලා වැටහිච්ච නිසා මම මාත්‍රකාව වශයෙන් තියාගත්තා මේ සත්පුරුෂ දාන සූත්‍රය. ගුරු දෙනෙක් ඒක අහලා තියෙන සූත්‍රයක්. ඒ වගේම තමයි පිළිච්චිගතයක් තියෙන හැම පැත්තක්ම සංග්‍රහ වෙන සාකච්ඡා වෙන සූත්‍රයක්. මේ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා. සබ්බුරුෂ දාන සූත්‍රය කියලා මේකට නම් කරලා තියෙනවා. මේ සූත්‍රයේ සාරවත්යන් වහන්සේ විසින්ම හිතලා කියාපු එකක්. හිතලා දේශනා කරපු එකක්, හිතලා අනුශාසනා කරපු එකක්. ඒ කියන්නේ ඒකට නිදානයක් වෙන්නන්නේ නැහැ. එවැනි වෙලාවල් වලදී අදහස් කරන්නේ මොකද්ද? මේ සරුවචන් වහන්සේගේ සම්මුඛ වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස සාක්ෂි කරගෙන මේ 5000 කල් පවතින මේ ශාසනේ දිගට පැවිතිය යුතු සාර ධර්ම ගුණ ධර්ම පිළිබඳව මතක් කර තිබීමක් සිහියලවා තිබීමක් මෙතන කෙරෙනවා එතෙන්දී සරුවචන් වහන්සේ එදා ඒ රැස්වෙච්ච ජේතවනාරාමයට රැස්වෙච්ච සිවණක් පිළිසේ මුලින්ම හිටිය භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ දේශනා කරනවා පංචමාන භික්කවේ සකුරුෂ දානයි. මාන්නේ මට මේ තුන්කල් දක්නා නුවණට සර්වඥතාඥාණයට වැටෙනවා දානයක් සත්පුරුෂ දානයක් පාටපත් කරන්ට පස් ආකාරයක් තියෙනවා. නැත්නම් ආකාර පහකට දානයක් උපනංවන්න පුළුවන්. තෙද ගන්නවන්න පුළුවන්. වඩා හොඳ දෙයක් පාටපත් කරගන්න පුළුවන් කියලා. හැබැයි සූත්‍රයේ විස්තර හමාර වෙනකොට හොඳට නුවණින් සලකලා බැලුවොත් මේ කියන කාරණා පහ දානයට විතරක් නෙවෙයි සීලයටත් අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. භාවනාවට අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරන්නේ මේ කාරණා පහමයි. ගොවිතැනක් බතක් කරන ගොවියෙකුට අවශ්‍ය කරන්නේ මේකමයි. ව්‍යාපාරයක් කරන කෙනෙකුට අවශ්‍ය මේකමයි. ගෙදරක වැඩ කරන ගෘහණියකට අවශ්‍ය කරන්නේ මේකමයි. හැබැයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ දානය කියන නිදර්ශනය අරගෙන. ඉතින් මේ වෙලාවට ඒක නිදර්ශනයක් වශයෙන් ගන්න අපට අයිතිවාසිකමක් තියෙන පුළුවන්කමක් තියෙන ගැලපෙනවා. නමුත් අහන කතා කරන දෙපාර්ශ්වයේම අනිකුත් අංශවලට එහි ඇති අදාළ භාවය සම්පූර්ණ විවෘත කරන කතා කළොත් මෙවැනි සූත්‍රයක තුලින් සර්වඥන් වහන්සේගේ අත්තා වූ සාපඤ්ඤතා ඥාණය සියල්ලටම ගැළපෙන බව හොඳට තේරෙනවා. අන්න ඒ විදිහට මුලින්ම හිත විවෘත කරගෙන දානය දර්ශනයක් කරගෙන දාහනයට සම්බන්ධ කරගෙන මේ කාරණා පහ ගත්තොත් ඉස්ලාම සඳහන් කරන්නේ සද්ධාය දානං දීති දෙන දාණය සද්ධායෙන් දෙනවා මොකද්ද දාණය අදහගෙන දෙන්නේ එහෙම නැතුව අහක දාන දෙයක් කිසි කරන දෙයක් වගේ නෙමෙයි බයකටවත් අන්ධහැරයටවත් කියාපෑමටවත් ආදායම් බද්ධ නිදහස් වෙනවක්වත් ඒවත් නෙමෙයි දාණය දෙන්නේ දාණය පිළිබඳව කර්මය සහ කර්මඵලය පිළිබඳ ඇදහිීමෙන් දාන දෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාවෙන් දෙන දානයකුත් එදිනදා කරන ගනුදෙනුකදී කරන දීමෙත් ආ බුදුමාකාර වෙනසක් තියෙනවා. එදිනදා කරන ගෞරවයෙන් එදිනදා කරන ගනුදෙනුවලදී අපි දෙනසෙනා හෝ බොහෝ විට ස්වාමිත්වයෙන් ලබන්න බැගෑ තත්ත්වයක එහෙම නැත්නම් අතපල්ලි වැඩි තත්ත්වයක තමයි ඉන්නේ. නමුත් මේ ශ්‍රද්ධාවෙන් දෙනකොට දෙන්න බැගෑ තත්ත්වකටපත් වෙලා ලබන්න ස්වාමිත්වයකටපත් වෙනවා. ඒක තමයි මේ ඇදහිල්ල තියෙන ආශ්චර්යය. මේ තමයි ඒ ඇදහිල්ල තියෙන මේ පෙළහර. ඒක අපි ලබන්නා විසින් පණවන ලද්දක් හෝ පටවන ලද්දක් නෙවෙයි. දෙන්නා විසින් තමන් කෙරෙහි පණවා ගන්නා ලද්දක්. ඒක නිසා මේ ශ්‍රද්ධාව කවදාකවත් අමානුෂික මට්ටමට යන්නේ නැහැ. කවදාකවත් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නැහැ. පුළු පුළුවන් නැත්නම් තම තමන්ගේ ශ්‍රද්ධා ප්‍රමාණය හැටියට දාන දෙන අතර වාරයේදී ඒ දානයේ මහත්ඵල මහානිසංස කරන්ට ශ්‍රද්ධාව ඉස්මතු කරගන්න. ශ්‍රද්ධාව මුදුන්පත් කරගන්න. සාමාන්‍ය ඕනම කෙනෙකුට මේ ශ්‍රද්ධාවේ තියෙන ගතිය ශ්‍රද්ධාවන්තයා විසින් තම ධාර්මික ධනය ඒ ප්‍රතිග්‍රහයකට අතටපත් කරන වෙලාව බොහෝමත්ම කැපිලා පේන වෙලාව. ඒක දායකයටත් කැපිලා පේනවා. ප්‍රතිග්‍රාහකයටත් කැපිලා පේනවා. අහෝදුතුයටත් කැපිලා පේනවා. මේ බුද්ධ ශාසනයක් නිසා කෙනෙක් Taman නන්නාඳුන කෙනෙකුට Taman වෙන උතුම්ම දේ දීලා වඳිනවා. මට මතක් වෙනවා අපේ නායක හාමුදුරු ඉන්න කාලේ කියනකොට නම අපිත් එක જાතික හිඟන්නෝ තමයි. කවුරු හරි දෙන දෙයක තමයි යැපෙන්නේ. නමුත් අපේ තියෙන හිඟනකම මහ බුදුම හිඟනකම අපට දීලා වඳිනවා. මහ බුදුම දෙයක් මේ බුදුහාමුදුරෝ මේ ඉස්සු කරලා ගිහිල්ලා තියෙන්නේ. උන්න පෙරහර ඔය ආශ්චර්ය හිඳ වෙනුවේ ශ්‍රද්ධාව කියන චෛතසික ධර්මයේ තුල ඒ බුදුම මෙලකමක් ඇති කරගන්න. මිත්‍යාත්‍ය මුරුදු ගතිය ඇහැකට දීලා වඳින ගතියක් තියෙනවා. මෙන්න මේකේ ශ්‍රද්ධාව දියුණු පවුණු කරනවා කියලා කියන්නේ මෙන්න මේ ගතිය දෙන්නකොට ඇති වෙන මේ මෙලෙක් ගතිය, මුසු ගතිය, ප්‍රසාද ගතිය, අදහනසුළු ගතිය දීමට කලිනොත් දුන්නට පස්සෙත් කියන චිත්තක්ෂණ දෙකට පැතිරෙනවා නම් ඒකට කියනවා పూర్ව චේතනා සහ අපර චේතනා කියලා දීමට කරන ඉතින් අනි වෙන කෙනෙක් අතරපත් කරනකොට උදාහරණ වෙලාදී ඇති වෙන මුංචන චේතනාවට පෙර ආතෝ පහළ වෙන పూర్ව චේතනාවක් දුන්නාට පස්සේ දීපු දාසන මරණ මොහොත දක්වා මට පුළුවන් කාලේ මම දන් දුන්නා කියලා ඇති අපරචේතනාවෙමුත් දෙඩ ගැන්නේනවා නම් උපගැන්නේනවා නම් අපි සිංහලේ ඒකට කියනවා තුන්සිත භාග දන් දෙනවා කියන්නේ. ඒසෝදාර දිනදී වේලාවේදී ඇති වෙන ඒ සද්ධා චෛතසිකේ රාව ප්‍රතිරාවණන් වන්නා වගේ දෝංකාර දෙන්නා වගේ දෙන්නේ ඉස්සර ඉඳලාම ඒක සද්ධායෙන් පුරවලා කියන්නේ. සමාසවල් දවසල දානයක් දෙනවා. ඒක තමයි මේ ආධිම ධර්ම සකස් කරන්නේ. ඒක තමයි තීච සකස් කරන්නේ. ඒක තමයි මේ කාලය ලඟ වෙන් කරගන්න කියලා. ඒවට සූදානම් කරන හැම වෙලාවෙදීම පූර්ව චේතනාව අපරිමිත අසීමිත චිත්තක්ෂණ රාශියක් පිරිසුදු කරගන්න. ඒකම දෙන වෙලාවෙදී කලින් සඳහන් කරපු විදිහ කොහොම කැටි වෙන විදිහට හිතේ. නමුත් කරාට පස්සේ උනත් මරණ මොහොත දක්වාම ඒ කරපු දේ සීපත් කරගෙන සීපත් කරගෙන සාපිට කරනවා. ඔකට තමයි සිංහලයේදී පින් පොත ලියන එකයි. පුංචි දෙයක් දුන්නා ලොකු දෙයක් දුන්නා ඒක කිහිලා පොතේ ලියනවා මම අසවල් දාසේ අසවලාට මෙන්න මෙහෙම කරදයක් කරා මෙන්න මේ විදිහේ දානයක් දුන්නා කියලා අන්තිම මරණ මොහොත එනකොට මොනවක්වත් කරගන්න බැරි වෙනකොට ওই වැඩිමහල් දරුවෙකුට කියනවා කිසි ඉතර ඉඳගෙන පින්පත කියවන්නේ ඒ මනුස්සයාගේ හිත කොහොමවත් අන්දමන්ද වෙන්නේ නැහැ මේ පිටුවන්නේ නැහැ ඒ තමන් කරෝ පින් හිත පහළ වෙනකොට මරණ මොහොත බොහොම සූදානම්ක් තියෙනවා ඒකට කියන්නේ චිත්ත මනකය ආත්ම සංතෘප්තියක් ඇති වෙනවා. අත්තමන කියලා කියනවා. මෙන්න මේ ආත්ම සංතෘප්තිය තමයි මේ ලෝකේ තියෙන අසහනෙට එකම බේත. ඒදැයි චිත්ත පීඩාවට වෙන එකම බේත. ඒ නිසා අපිට දන්න අඳුම කෙනෙක් ඉන්නවා නම් චිත්ත පීඩාවට. ලෝකේ තියෙන අසහනෙන් පෙළෙන අපිට කරන්න තියෙන්නේ වන්‍ය මාර්ගයෙන් හරි වක්‍රෝක්තියෙන් හරි එහෙත් ලව්වා මේකෙන් දානවට අතගස්වන්න ඕන. පුළුවන් නම් දාන්නේ දෙව්වන්ට ඕන. ඒකල තේරුම් කරලා දෙන්න ඕනේ තමන්ගේ බඩ පිරෙන්න පිරෙන්න ඇහ කන දිවනාසය පුරවන්න පුරවන්න තේ පීඩනේ වැඩි වෙනවා. අසහන වැඩි වෙනවා. ඒ වෙනුවට ඒ තමන් සතු දේ අනුන්ට දෙන්න දෙන්න බුදුමාකාර විදිහේ පිළිච්චලතිය. බුදුමාකාර විදිහේ ආත්ම සම්පූර්ණයක් ඇති වෙනවා. ඒක සද්ධායෙන් කරන්නේ මෙන්න මේ වෙනස පමණයි. සද්ධාව නැති කෙනා තමන්ගේ පරිභෝජනය ගැන කලකලා අනුන් ගැන නොසලකලා එයින් සතුට වෙන්න හදනවා. නමුත් කවදාකවත් සතුටින් කෙලවර වෙන්නේ නැහැ. මොකද මේ ඇතුළත තියෙන මේ ඇහසන දිවනාසේ කයමන කියන දේවල් ඇහිගල් කූඩ වාගේ. කවදාකවත් පුරවන්න බෑ. දාන්න දාන්න හිස්. තවත් අනුඹ දෙන දේ එහෙම නෙවෙයි. ඒක නිසා අපි සිංහලේ කියන්නේ කෑදේ ගඳයි, දින්දේ සුවඳයි කියලා කියනවා. කොච්චර කමේ සංස්කෘතියේ මේ ඇතුළලා තියෙනවා කියනවනම් ඒ අනුන්ගේ සැපසල කියන අපේ සංස්කෘතියක් වෙලා තියෙනවා. හිංසා ලෝකේ ඉන්න જાතින් අතර ආගන්තුක සත්කාරයේ කිරණවර්ධමගේ જાතියක් වශයෙන් අපේ જાතිය නම් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු රොබර්ට් නොක්ස් තුමා ලංකාව ගැන ලියනකොට කියලා කියනවා දුප්පත් જાතියක් බව නෑ හැබැයි නමුත් ලංකා ඉතිහාසයේ කවර කවදාකවත් එක එක්කත් බඩගින්නේ නැතුව නෑ ඒක. අපේ ගියල්කම් කවුරුද බඩගින්නේ මන්දොත් ගෙදරම අයිතිකාරයක් ලැජ්ජාවක්. ගමක කවුරුද බඩගින්නේ වැළලොත් ගම් ඇරියන්ට ලැජ්ජාවක්. ඒක නිසා අපි හැම වෙලාවෙම සංඝයාටම නෙමෙයි හිඟන්නට පුලන්නට කාට නමුත් තියෙන දෙකට අනුව කරන ගතිය එන්නේ මේ අපිට මේ සද්ධාව ලේවලටම ගිහිලා තියෙන නිසා. ඕක හැබැයි ඔහොම කියලා නතර කරලා බෑ. ක්‍රියාවත් කරන්න ඕන. ක්‍රියාවත් කරනකොට තමයි අර තුන් හිත පහදා දන් දෙන්න පුළුවන් ගතිය. ඒකෙන් ලැබෙන මේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය. ආත්ම සන්තුෂ්තිය මනින්න බෑ. ඒ නිසා දානයේ අගේ ආඩම්බරය ඔපනනවා. කෙද ගන්නවා. කුළු ගන්නවා ශ්‍රද්ධාව තුන් හිතටම පතුරවා ගන්නවා. දෙක තමයි සක්කච්ඡකාරීකම. සකස් කොට ගන්න දෙනවා. අපි මේකට කියනවා ආදර ගෞරවය නැමී සිට සැදී පැහැදී සිට ගන්න දෙනවා කියන්නේ. ඒ කියන්නේ කරන දේ දෝෂින්ම කරනවා. අරක මේ ගැන කල්පනා කරමින් දෙකට දෙදා වෙච්ච හිතකින් නෙවෙයි සම්පූර්ණ හිතින් කරනවා නම් අර සද්ධාවෙන් දන් දෙනකොට ඒ දාණය නිසා පිළිච්ච විදිහේ ආනිසංස ලැබෙනවා ඒ සද්ධාවෙන් අපි ගණන් ඉගෙන ගන්නවා නම් ගණමුත් හොඳට පාඩම් හිතනවා වෙන විශයක් කරනවා නම් ඇදහිල්ලෙන් ඒකට හිත වැඩ කරන ව්‍යාපාරක ඇදහිල්ලෙන් කරනවා නම් ව්‍යාපාරي සාර්ථක වෙනවා ඇදහිල්ල නැති තැන තමයි කරන්නේ එක දෙයක්, හිතානින්නේ තව දෙයක්, ඇදහිල්ල වෙනකොට ඒක තමයි අසහන වෙන්නේ. ඒ වගේම තමයි මේ සක්කච්ඡාකාරීකම සකස් කොට වැඩ කරනවා නම් හිතයි ගැටයි දෙකම එහි යොදාගෙන කටයුතු කරනවා නම් දානෙදි විතරක් එහෙම නෙමෙයි. සීලයටත් භාවනාවටත් උත්සාහයි. ඒ දිනදා දේවල් වලටත් උත්සාහයි. නමුත් මේක අපිට තියෙන වාසනාවක් තමයි මේක දාන පොලේදී තමයි ලේසි. ඒකට අපිට කොහොමවත් කෞරවයක් තියෙනවයි. කොහොමද සද්ධාවක් තියෙනවා මේ සංඝයා කෙරේ බුදුන් කෙරේ ස්ථාන කෙරේ අන්න එතන ගියාම අපිට බය නැතුව කොණ්ඩය මාර තිබ්බත් වඳින්න පුළුවන් නැත්නම් නිකන් මෝල් ගස් කිල්ලා වගේ වඳින එක සකස් කරන වැඩ කරනවා කියන එක මොංගල් ගමක් කියලා හිතෙන් ඉඳී තියෙනවා බය අඩු ගමක් කියලා හිතෙන් ඉඳී තියෙනවා නමුත් මුතුරාජානන් වහන්සේගේ තියෙන යංගින් චිත්තං ඉදවා උරංවා සංගේ සුවායන් සතනම් කණීතං නනෝ සමං අති කතාලතේ මේ ලෝකෝ පරලෝකේ මොනම තැනකවත් ශ්‍රද්ධාව පිළිපදවා ගන්න. සාරුවත්යන් වහන්සේ තරම් වටින වස්තුවක් නැහැ. ඕන කෙනෙක් වැඳලා ගන්න. සංඝයාටත් ඒකේ අදිස්ථාන සම්පූර්ණම තියෙන නිසා සකස් කර වැඩ කරන්ට හොඳම පාඩම දාන පුරුදු ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අත්තම්වල සීයලා බංගල් වලට යනකොට බුරුද්දක් තියෙනවා. ඒ යන්තම් ඇවිද ගන්න පුළුවන් පොඩි උමුක් ගන්න ගහන ගිහින් ඒ පොඩි උන්ට උගන්වනවා. ඉන්න සංඝයාට වාගේ හැරෙන්න වෙන්නේ වගේ හැකි. මෙන්න මල් වලට අත ගන්න හැටි ආදි වශයෙන් ඉතින් මේ පොඩි උංගෙත් එන්නේ එන්නේ අර ගති සකස් කර වැඩ කරන ගතිය ගෙවල් දොරල් වලට අම්මලට දාත්තලට දක්වන ආකාරයට වැඩි මේ සංඥාවේ ධර්මයේ කෙරේ බුද්ධ කෙරේ ඇති අර සක්කච්ඡාකාරී සම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු වෙනවා ඒක හොඳට පේනවා එවැනි හැඩගස්මක් නැති පරිසරයකට ගියාම ඒ ආගමික කටයුත්තක් කරන්න ගියාම පුදුමාකාර නොහුරු ගතියක් තියෙනවා එහෙම තියෙන පරිසරයේ පුදුමාකාර ඒකට පෙවිච්ච යාවිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා මේ වැඩේට හැදේ. සකස් කරලා වැඩ කරන ගතිය. මේක තියෙනවා නම් ඒ දිහා බලනකොටම කියකි වැඩේ වෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ සක්කච්ඡාකාරීකම ඇති වුණා නම් අපිට පස්සේ පශ්චාත්තාප වෙන්න වෙන්නේ. මේ දේ ගැන උනන්ට වැරදුනා මම වැරදුනා නෑ. සකස් කරලා වැඩ කරන්න ඒ වගේම තමයි හරියට සකස් කළා දානයක් දෙන්නම් පළවෙනි දානෙදි කරන්නත් බෑ එදා තමයි අපි අපේ වැඩි තේරුම් ගන්න. දෙවෙනි දාසේ ඊට වැඩිය හොඳින් කරනවා. තුන්වෙනි දාසේ ඊට වැඩිය හොඳින් කරනවා. ඉතින් මේ බණ කියන කොටත් ඒක මතු කරලා පෙන්නනවා. මේ මතු කරලා පෙන්නන දාන අනුපාඩු මං කියන්නේ නෙවෙයි. දානය කියන එක බුදු වෙනකම්ම කවදාක සම්පූර්ණ කරන්න බෑ. බුදු වුණාට පස්සේ තමයි අපි හරියට දැනගන්නේ හරියට කරන්න පුළුවන් වෙන්නේ. එක කම්ම ඉගෙන ගන්න දෙයක් වෙනවා හරස් කරලා වැඩ කරන ගතියේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ වගේම තමයි කාලේන දානන්දේති. දැන් දානයක් දෙන්න ගියාම උදේ පාන්දර අරුණ නැගකට පස්සේ තමයි සංඝයා දානේ වළඳන්නේ. මත්දාහනේ දොර දොර ඉර මුතුන් වෙන්න ඉස්සර වෙලා. ඉතින් අපිට වැඩ තියෙනවා අපිට බරපතල වැඩ තියෙනවා කියන උදේ පාන්දරට කලින් දානේ සූදානම් කරා. ඒකෙන් 12න් පස්සේ දානේ සූදානම් කරා ඒ දානේ සංඝයාට භෝජන පරිත්‍යක් වෙන්නේ ඊළඟපසක් දෙනවා නම් මේ වෙලාවට කසින පූජා කරන අරවල් වෙලාවට කියලා මුළු ශාසනයෙම මන්දර මොන්නම පද්ධතියකට ගත්තා. සෑම සියලු දෙයකම වෙලාවක් තියෙනවා. ඒ සංඝයා කයිදි කරනකොට පස්සේ උගන්වනවා දිනචරියාව කියලා එකක්. ඒක කටපාඩම් කරන්න ඕනේ සාමාන්‍ය ගැත්තෝ. ඒකේ තියෙන උදේ පාන්දර නැගිටපු තැන ඉඳලා නිින්දට යනකම් හැම පැයකටම වාක්‍ය 10ක් 15ක් කියනවා. මෙන්න මේ වෙලාවේ මේකයි කරන්නේ. මේ වෙලාවේ මෙහෙමයි කරන්නේ කියලා. ඒ නිසා බලනකොට මේ බුදුහාඳුර ඇති කරගත්ත මේ දිනචර්යාවේ ආපු ලකුණු එහෙමම තියෙනවා. ඉතින් ගිහියත් මොකද කරන්නේ? සද්ධාව නිසා සංඝයාට ඒ වැඩේ කරගන්න පහසු වෙන විදිහට තමන්ගේ වැඩ සියල්ලම බහා දබලා නැත්නම් තමන්ගේ සැප පහසුකම් බහා දබලා ඒ සංඝයාගේ සාධනීය අවශ්‍යතාවයන් සඳහා දුක් ගන්න. පැනගෙන වාඩි දාගෙන දුරු පැහැර ගියාගෙන අම්මත්තර වෙලාවල් වලට වැඩ කරමින් හැඩ ගැහෙන ගතියක් තියෙනවා. දැන් සංඥා වංශනම දෙදෙට වඩිනවනම් ඒත් ඒවා. විතරයි කාරින්ගේ සත්පාදි කන්නේ මේ බලන්නේ. මේ වඩින සංඝයාගේ වෙලාව කලයි තියෙන සහති බයක් සහිත ගෞරවයක් කියන මොනවද ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ කෙරෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට හුඟක් වෙලාර කරන්නේ ගන්න තියෙන කෙනෙක් ලං කරගන්න. දානෙ පොළට ධනමුප්පේ. ඒ අත්ත දාන්න සංඝයාට මොනවද ඕන කරන්නේ ඒ අනුව කරනකොට කවුරුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ධනමුතු වෙනවා. මේ විදිහට වෙලාවට වැඩ කරන් ඉගෙන ගන්න පළවෙනිම ලාභය තමයි බුද්ධ ශාසනය. නමුත් අද தත්ත්ව පිළිබඳව මුගක් කාලවට කනකාටුයි. ඒ මොකද අපි ගාක් කාලවට අනිත් රටවල් වලින් අපි ඉගෙන ගන්න වෙලාව තියෙනවා වෙලාවට වැඩ කිරීම ගැන. ඒක මොකද අපි මේ වැඩේ ගැන හිතුවා මිසක් හැබේ ගැන හිතුවේ නැහැ. නමුත් හරියට වෙලාවට වැඩ කරන ලෝකෙදම ආදර්ශය දුන්නේ බෞද්ධයා. නැත්නම් බුදුහාමුදුරුවෝ. නමුත් අද අපට ඒක පිටායේ ඉගෙන ගන්න වෙලා තියෙනවා. මොකද පිටායේ බුදුහාමුදුරන්ටයි වඳින්නේ. ඒ නිසා අපට හරියට වැඩ කරනවා නම් අපේ අනන්‍යතාවය අපේ ජීවන පැරණි කෙඩ ගතිය හේමම නැවත එන්න පටන් ගන්නවා. ඒකත් දානෙදි බොහොම අවශ්‍ය කරන දෙයක්. හැබැයි දාන දෙවි කරක් නෙමෙයි මම කලින් සඳහන් කරා වගේ සීල සමාධි වලදී එදිනෙදා වැඩවලදී වෙලාවට වැඩ කිරීමේ ඕනම වැඩක අගේ වැඩි වෙන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් කෙනාගේ කාලසතාවට ගරු කිරීමක් තියෙනවා. ඒක විනාඩියක් හෝ වේවා විනාඩි 5ක් හෝ වේවා එහෙම වුණොත් ඒ කාලය තුල එකිනෙකා කෙරෙහි විවිධාකාර මතිමතාන්තර රාශි පිටින් හිටවට එනවා. හරියට වෙලාවට වැඩ කරනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඊගාවට එක තමයි අනග්ගහිත චිත්තෝ දානන්දේති. අල්ලාගත්තේ නැති එකෙන් දාන දෙන්න කියලා කියනවා. අපි සාමාන්‍ය සිංහලෙන් කියලා දීලා දානවා කියලා ගත්තා. ඒකම තමයි අනග්ගහිත චිත්තෙන් දාන දෙනවා කියලා කියන්නේ. බයිබලයේ ඔක ලියලා තියෙන්නේ දකුණෙන් දෙන දේ වමට දැනෙන්න දෙන්නපයි කියලා. එතකොට අපිට ඒක දුන්නාම මම කෙරුවා කියලා නම්බුවක් ආඩම්බරයක් නැහැ. අපිට තියෙන්නේ ලෝභය දුරු කිරීමයි. දීලා දානවා. ඒ සද්ධානන්තයයි කියලා තියාගන්න. එළියට තියාගන්නේ මොකටද මම මේ පුළුවන් කාලේ දන් දුන්නා කියන මිස පුරාජේරට අඬහැරෙට නෙවෙයි ඒ නිසා මේ අත්හැරීම නැත්තම් මේ කියන්නේ මුත්තක චිතින් කියලා මුතුන හිතකින් මුදාහල හිතකින් දාන දෙන්න පුළුවන් නම් ඒ දාහනේ නිසා ඒ භාවනාවකින් කරන්න ඕන අලෝභ සිතුවිලි පහළ කිරීම සිද්ධ වෙනවා නමුත් උගාක් වෙලාවට බලන්න මධ්‍යස්ථානවල මම මෙහෙදි තාම නම් දැක්කේ නෑ. පුංචි ගොඩනැගිල්ල කරන ගොඩනැගිල්ලට වැඩිය ලොකුවෙන් බෝඩ් එකක් ගන්න. බුදුමෙ බොහෝම ප්‍රසිද්ධයි යෝග. මේ වැටක් ගැහුවොත් එනේ වැට දිගට කොටුවෙන් කොටුව අහවලා මේක කිරුවේ කියලා නරකක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. නමුත් එතකොට වෙන්නේ මොකද්ද? ඒ දෙයට බැඳෙන ගතියක් තියෙනවා. හැබැයි මේක කිව්වට බොහොම අමාරුයි. මොකද හේතුව අපේ දරුවචන් වහන්සේ පරමාර්ථ පාරමිතා කිරුවේ විසන්ත රජුගේ වෙලා ඉඳගෙන. ඒ විසන්ත රජුව තමන්ගේ අත් දෙක වගේ හිටපු ජාලිය ක්‍රිෂ්ණ ජීනා දෙන්න දන් දුන්නේ ජූතකේකට. ඒකට හොඳටම ගොම්මන් වෙලාව. ඒ ජූතකයා දැනගත්තා තා පොඩ්ඩකින් මන්ත්‍රීකේ වියාවොත් කොහොමඩක්වත් මේ ගණ තුන වෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට යන්න ඕනේ. හැබැයි කැලේ ගොඩාක් පහු කරන්න දෙන නිසා රැ වෙන්න ඉස්සලා යන්න ඕනේ. නමුත් දරුවෝ දෙන්න කවදාකවත් මේ වගේ මිනිස්සුෙකුට බාර දීලා නැහැ. අම්මගේ කෙනියක බලමින් තාත්තගේ මොන දිහා බලන. යන්නේ අයියා යන්න හැදුවත් සංගේ පිටපත හැරගන්න. ඉතිහාර මිනිස්සයා ගෙරුවේ ඒතර ළඟ තියෙන කටු වලක් අරගෙන දෙන්නගේම අද්ද කල්ලා බැඳගත්තා. බැඳලා කටු කෝටුකින් කලකලා තාත්තගෙන් පේන හරිය නැති වෙනවා. හැදගෙන යන්න පටන් ගත්තා. එතකොට රසන්ත රජුණනි කියලා අනේ අර දීපු දීපු දරුව දෙන්න පිළිබඳව පසුතැවීමක් ඇති වෙලා තියෙනවා. බුදු වුණාට පස්සේ ඉෂේකක් කොක් ආවා. බුදුහමගේ ලෝක 12ක් ආවා බුදු වුණාට පස්සේ. එකක් තමයි අර දීපු දරුව දෙන්න පිළිබඳව පස්සේ පස්සාත්තාප වෙලා තියෙනවා. ලොක්කම කැක්කමකින් තමයි දුන්නේ. ඇස් දන් දෙනවට, ඉස්තන් දෙනවට වඩා. නමුත් අර ජීවිතය සලකන්නේ නැති නිසා පේන තෙක් මානසිකව දරුවන තලපුණ එක දරුවෝ පිළිබඳ පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒ නිසා තමයි දීපු දේ පිළිබඳව ආපසු හැරිලා වෙනවා කියන එක ඒ ස්වභාවය. නමුත් දාන දෙදෙන්නේ නම් දීන බෑමේ. තුන් දේ පිළිබඳව ආයෙ නැහැ පශ්චාත්තාපය. අපිට ඕන වෙලා තියෙන අපේ ලෝභය ගලවලා දාන එකයි. ඒකට අපි තව කෙනෙක් සාක්ෂි කරගත්තට ඒ බුද්ධිලා අපි හිතන තාලෙට මේක පාවිච්චි කරයිද නැත්නම් අපි මේ හොඳම දේවල් අපි පූජා කළා. එයා ඒක ගණන් ගත්තේ නැහැ වගේ කියලා හිතවිලි ආවොත් අර දාණය මුහු වෙනවා. මාත්තු tattරපත් වෙනවා. විරච්ඡ tattරපත් වෙනවා. මලකට දාපු tattරපත් වෙනවා. ඒ නිසා දාන කුසලයේ 100 100ක්ම රැඳෙන්න නම් සත්පුරුෂ දානයක් වෙන්න නම් මේ අනග්‍රහිත හිත අල්ලාගත්ත නැති එකකින් අන්තිම පුරුදු කරන්න ඕනේ. මේක හුඟාකල් දන් දීලා දීලා දීලා දීලා දුන්නත් එකයි නොදුන්නත් එකයි. සිල්වතක් දෙන්න ඕනේ, දුසිල්වතක් දෙන්න ඕනේ. බෞද්ධයාටත් දෙන්න ඕනේ, අබෞද්ධයාටත් දෙන්න ඕනේ. අදිවසේ කිසිම වගවික ભેදයක් නැතුව. කාටත් දන් දෙන්න මට්ටමට දුන්නොත් අපිට පුළුවන් වෙන අනාගතයට ඉන්න. එහෙම නැත්නම් හුඟක් වෙලාට අපි දීප දේවල් පිළිබඳව විවිධ මත හිපති ආගන්නවා. ඒකෙ වෙන්නේ අර දීලා දාන ගතිය පොඩ්ඩක් කුරුවල් වෙනවා. පොඩ්ඩක් මහකට කරනවා. පොඩ්ඩක් මහසුට අත්තරපත් වෙනවා. ඒ නිසා හොඳට දාන දීපු ඇත්තෝ. දිහා බලනකොට පුදුම හිතන බුද්ධ වෙලාව. ඒ ලබන කෙනා සිල්වන්ත දු සිල්වන්ත යාට ඇති වැඩන්නේ. සමහර කෙනා බෞද්ධ ද බෞද්ධ තියාට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කරලා තියෙන තමන්ගේ දේ දීලා දාන එක. ඒ කියව දාහනේ කියන උසස් තත්ත්ව. අවසාන එක තමයි අත්තානන්ත පරංච අනුපහච්ච. දානන් දීපේ. දෙන දානයක් කියලා කියන්නේ යුද්ධයක් වගේ එකක් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඥානංච යොද්ධංච සමානමාහෝ. මොකද තම සතු තමන්ව වැළඳුවොත් කිසිම දෝෂයක් නැති වචිනාම දේ නන්නාඳුන කෙනෙක් අතර වෙනවයි කිව්වහම මෙච්චර හොරකම් කරන ලෝකෙ මෙච්චර වංච කරන ලෝකෙ සතුන් මරා ගන්නෙත් මේ ලාභක ලෝකෙට. ඒ විදිහේ තම සතු දෙ වෙනවයි කිව්වහම ඇත්තම යුද්ධය එතන. අන්නේ යන යුද්ධයක් කරන වගේ වෙලාවක වුණත් තමන්ගේ අනුන්ගේ හිත් පෑරෙන්නේ නැති විදිහට දන් දෙන්න පුළුවන් නම් ඒක දාන ප්‍රතියකට විතරයි කරන්න පුළුවන්. ඔය ලංකාවේ ගාතලට දාන පුරවල් වල රණ්ඩු. දාන කණ්ඩායම් දෙකක් ආවම කවුද ඉස්සෙල්ලා බෙදන්නේ? කාගේද නම කියන්න ඕනේ? ඉතින් එක එකන එක එකන ගන්න. දෙන ඇත්තොත් ලබන ඇත්තොත් දෙපැත්තටම අඩුපාඩුකම් කියනවා. ඒක ඒකට වෙන්නේ අර පිළුණුනා වගේ දෙයක් වෙනවා. ඒ නිසා දානයක් අංග සම්පූර්ණ වෙන්න නම් අපි මුලින් ඉඳලාම අගටම මෙල්ලා ගත්ත සමම්මල් වටියක් වගේ හිත තියාගන්න එක දානයක්. නැත්නම් බලපොරයක්වත් යුද්ධයක්වත් නෙවෙයි. ඒක සඳහා සූදානම් වෙන්න මේ දානයේ තෙදක් තමයි අනුන්ට තමන්ට හිංසා එකක් ඇතිව. නැත්නම් මේ නින්දාන වෙන කාලෙට දහනයක් දෙනවා කියන එක තෙදක්. ඒ නිසා සත්පුරුෂ දානයක් කරනකොට මේ කාරණා පහම අවශ්‍යයි. සද්ධාව අවශ්‍යයි. සකස් කළ දාන දීම අවශ්‍යයි. වේලාවට වැඩ කිරීම අවශ්‍යයි. ඒ වගේම අල්ලාගත්තේ නැති එකෙන් දන් දීම අවශ්‍යයි. තමන් දැනුන්ට නිදානම විදිහට දන් දීම අවශ්‍යයි. මේ පද මෙහෙමම කියන්න පුළුවන් සීලයටත් ප්‍රඥාවටත්. ඒ වගේම ඉදින්දා වැඩවලටත් ව්‍යාපාරවලටත් ඉතිරි වඩා. මේක හරියම ලස්සන කොටස තමයි මෙන්න මේ ආකාර ලක්ෂණ පහක් සහිතව දන් දෙනකොට ලැබෙන ආනිසංස පහ. සර්වඥාන්සේ දේශනා කළ සද්ධාවෙන් දන් දෙනවා නම් සද්ධාය ගෝවන බික්කවේ දානං දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තන්ති අද්දෝචෝති මහද්දනෝ මහා බොහෝ යම් කිසිනේ දෙන දෙන දානයක් පාස සද්ධායෙන් දෙනවා නම් ඔහු ලබන ලබන ආත්මයක් නිවන් දක්නාතේ ආත්ම ලබනවා නම් ආද්දෝචෝති මහද්දනෝ මහා බොහෝ ආඩ්‍ය වූ මහා ධනවත් වූ මහා භෝග සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒක සාමාන්‍ය දාන ආනිසංස. සද්ධාව නිසා අතන අමතරලා මොකද්ද දස්සමියෝ හෝති පාසාදිකෝ පරම වන්න පොක්කරතාය සමන්නාගතෝ. දුටු කිතුවන් පහදින දර්ශනීය පෙනුමක් ඇති වෙනවා. ප්‍රසාද ගතියක් ඇති වෙනවා චරිත ලක්ෂණ වල. වන්න පොක්කරතාය කියලා කියන චෛවර්ණයේ විශාල දෙලුසුමක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා කාරත් අතර ජනප්‍රිය කෙනෙක් පාඩපත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේකට ලස්සනට බණ කියනවාද ලස්සන ආගය කරනවාද කියන එක ගොඩනේ සකමුසෝ තමයි බලන්නේ. මේ බුද්ධ රූපෙ දිහා පොඩ්ඩක් බලන්න. තිතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් 80ක් ව්‍යංජන සහිතව උන්වහන්සේ බබලන්නේ මොකද? අර සාරා සංකේ කල්පලක්ෂයක් දන් දෙනකොට හැමදාම සද්ධා විශ්මතු කරගෙන තමයි දන් දුන්නේ. මේ අවසාන භවයේදී උන්වහන්සේගේ රූපෙට දරන්න බැරි තරම් මහා පුරුෂ ලක්ෂණ රාශියක් එකතු වුණා. ආයෙත් මේව ප්‍රතිසන්දෙන්න වෙලාවක් නැහැ. අවසාන භවයේ. කියන බලනකොට දාන වේලාවේදී හිත ශ්‍රද්ධාවන්ත කරනවා කියලා කියන්නේ හොඳ වටිනා ආභරණ කට්ටලයක් වගේ කියලා ගුරුම සරණාංශ කියන්නේ. නැත්නම් ලොකු රූප ලාවන්‍යයක්. සාමාන්‍ය රූප ලාවන්‍යයට කොච්චර දීලම් කරනවද කියලා පෞල් කය තුළ. නමුත් ඒකත් එක වැස්සකට આવුනොත් ඉවරයි. මේක ඉවරයි. මේ කොයි ඛේමා වගේ උපලවන්නා වගේ අසද්ද මිත්‍රා වගේ ගුණ අදවත් පෙන්වන්න කෙනෙක් නැහැ කියලා කියනවා. මොකද දාහන දීමෙන් ඇතිවෙච්ච භවයේ වශයෙන් සුන්දර වීම ඇස්සට තේරුණාට ආවෝට වේරුණාට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලේසි වැඩේ තමයි දාන දෙනකොට හිත සුන්දර කරගත්තොත් ඉබේම මොන ස්වරූපේ ඉරියව් ස්වරූප සුන්දර වෙනවා. එයින් ඔබන් කුසලයෙන් ඔබන් භවයක් වෙනවනම් අනිවාර්යයෙන්ම රූප කලාව බොහෝම ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. මෙව හැබැයි හුඟක් කලකට තරුණ වයසේදී ඇහෙන්නේ නැති නිසාද කෝතෝ දාහන වලට එනවා අඩුයි තරුණ වරුවේ. දන්නවා නම් බැරි වෙලාවක් දාහන දිනවා පස්සේ ලස්සන වෙනවයි කියලා. මේකේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අභාග්‍යයකට වගේ අපේ බුද්ධ ශාසනයේ මෙවැනි මේ ජීවිතේ ලැබියච ආනිසංස රාශිය පසු අවුරුදු 1000 කාලය ඇතුළත යට ගිහිලා. පින්වේම මේක මරණ කිට්ටුචි මරණානුසතිය. ලිචිස් කොටාස දැකලා නොදකින් කුණු පංචස්කන්ධිකය තමයි බණ කියන්නේ. ඉගෙන ගන්න බුද්ධජානකේ සුන්දරත්වය අගය කරපු ශ්‍රේෂ්ඨම සාහිත්‍ය දරේ. යගේ මොනහසේ රූපයෙන්ම පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපි මේ කරන වැඩවලින් නිසා තමයි අපිට අද පිරිසක් අද්දට යනකොට හිතමානකින් තුරව බ්‍රාහ්මණ මණ්ඩලයකට ශ්‍රමණ මණ්ඩලයකට රාජ මණ්ඩලයකට ඒ වගේම සිටු මණ්ඩලයකට ඕන තැනකට බය නැතුව යන්න පුළුවන් වෙන්නේ අපි පෙර දීපු දාන වලින් අපිට ඇතිලා තියෙන පෞෂත්වය නිසා. ඒ පුංචිකම ගලකන්න අරකයි. පුංචිකම සලකන්න වෙන පුළුවන්. අපි කවදාරි දැක්කොත් හීනමානෙන් පෙරෙන කෙනෙක්. එතකොට තේරෙන්නේ අපි මේ දාහනේ ලැබපු අමතර ලාභේ මොන තරම් වටිනවද කියලා. සිනහත්තන්න පමණයි තියෙනත් ඇත්තටම සිල්ප දෙන්න පුළුවන්. ඇත්තටම භාවනා කරන්න පුළුවන් ඉන්නේ Taman ගැන සාමාන්‍ය පෙනුමක් තියෙන්න ඕනේ. ඒ වෙනත්නම් මේ මානසිකත්වයේ තදින් බලපාන. දෙක තමයි සක්කච්ඡාකාරී වෙන්නේ. සක්කච්ඡාකාරීව දන් දෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තමන්ට ලැබෙන දරුවෝ සේවකයෝ පණිවිඩකාරයෝ ඔක්කොමලා කියන දේ අහන දරුවන් බවට පත් වෙනවා කියන්නේ. යේතිස්ස තේවන්ති පුත්තාචවා ධාරාචවා පෙස්සාචවා කම්මකාරාචවා සුස්සුසන්ති සෝතං ඕධාති අඤ්ඤං චිත්තං උපට්ඨපේති කිය. හොඳට කියන දේක් අහන කනමල අහන ගැටියක් කියන. හිත නමල අහන ගතියක් තියෙනවා. දෙසරයක් කියන්න වෙන්නේ නැතුව ඒව දරා ගන්න ගතියක් වෙනවා. සක්කච්ඡකාරී පුද්ගලයාට හම්බෙන දූ දරුවන්ගේ. සක්කච්ඡකාරී පුද්ගලයාට හම්බුනගේ ගෝලයාගේ. සක්කච්ඡකාරී පුද්ගලයාට හම්බෙන පංචකාරයන්ගේ. අද මේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඒ ඉන්න දරුවන් ගැන දෙමාපියෝ තැවෙන හැටි බලනකොට මේ ලකුණු තුන වටනාකම් පේනවා. සෑහෙන පිරිසකට බයක් තියෙනවා මේ යන රේට් එකට ගියොත් අපේ දරුවෝ කොයි අතර යයිද මේ විදිහට අපේ පවුලේ සමගිය තියෙනකම් හොඳයි නමුත් ඒ අත්සන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කළොත් කොයි පැත්තට යයිද කියලා ඒකේ දෝෂයක් නෑ ඒක දෙමව්පියන්ගේ තිබිය ඒක ලකුණ නමුත් මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කැමති ලකුණක් තමයි මට දරුවෝ නෑ ඒ මට කිය යුතු දෙයක් තමයි ඒක දරුවන්ගේ දෝෂ නෙමෙයි අපි පින් කරලා නැති කම අපි දරුවෝ ලබන්න තියෙන කල තිබුණාට ඒ දරුවෝ කියන දේ අහන බවටපත් උන් නැත්තේ දරුවන් ලබන්න පින් කරන වෙලාවේදී සත්‍ච්ඡකාරී වෙලා නැහැ. නිසා දරුවන්ට දුක් කියන්න නරකයි. අපි හිතා ගන්න ඕනේ දැන් හෝ දෙමාපියන් වශයෙන් දරුවන්ට ක්‍රියාත්මක වෙනකොට හෝ සත්‍ච්ඡකාරී වෙන්න ඕන. කලෙසිදී කොහොම සැලකිල්ලෙන් කරනකොට නතු කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි කාලේන දානන්දේති. කාලෙන චස්ස අත්තෝ පසුරා හොන්ති කියලා දෙනවා කාලානුරෝධව දන් දුන්නා නම් අපිට කලට විවාහ කලට මේ වෙලාවට විවාහ කටයුතු හරියනවා රැක්ෂාවල් ලැබෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබිය යුතු ලැබී කියලා ලැබෙනවා එහෙම නැත්නම් අර දක්ෂ විවාහට උද්දම කිනිකක් ඉඳි කිව්වාගේ යුද්ධෙත් නැති කඩුව කොස් කොටනද කිව්වාගේ උගාකරට පහුවෙලා ඒ සැප සම්පත් ලැබුණාට අපි බිඳ දරා ගැනීම දැරීමේ ශක්තිය අපිට නැති වෙනවා. අවශ්‍ය වෙලාවට ලැබෙන්න නම් පිනක් කරනකොට වෙලාව දැනගෙන කරන්න ඕනේ. විශේෂයෙන්ම පිනක් නැදත් අනුන්ගෙන් අපි හිත යොදන වෙලාවක ඒ අනුන්ගේ අවශ්‍යතාවය සලකලා අපේ සැප පහසුකම් ඉස්සර කරන්නට කටයුතු කරනවා නම් අපිට හම් වෙන ලාභය තමයි ලැබිය යුතු ජීවිතයකට අවශ්‍ය කරන පරිස්කාර වෙලාවට ලැබෙන්නේ. ඒ වගේම තමයි අනග්ගහිත චිත්තෝ දානන්දේති. අල්ලගත්තේ නැති යම් කෙනෙක් දානයක් දුන්නා නම් සතුට වෙන්න පුළුවන් මොකද්ද? උපදින උපදින ආත්මයක කුලාරේසු පංචසුකාම ගුණේසු චිත්තන්නමති. තපන්ට ලැබෙන පංචකාම ගුණ සම්පatti පැකිලීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. ගාක් වෙලාවට මේක අදෝල තේරුම් ගන්න. බුදුහාමුදුරු පංචකාම ගුණේ නුගුණ කතා කරනවා කියලා නෑ බුදුජානක කියන්නේ පංචකාම ගුණේ අධාර්මී අසාධාර්මයෙන් ගන්න එපා. ඒක ගත්තොත් ඒක වන්දික වන්දිය. ධාර්මිකව සාධාරණව ලැබෙන පංචකාමයේ බුදුජානක විරුද්ධයි. ගිහියට ඒව මේවත් මේ විදිහට කැප. සංඝාර මේ මේ විදිහට කැපයි. අකැප වූ අසාධාරණ වූ අධාර්මික වූත්තු කරම කියොත් තමයි ඕකට විනය නීති දාන්න ඕනේ, සිවිල් නීති දාන්න ඕනේ. එහෙම නැතුව ලැබිච්ච ඕන සපක්. ඒ වශයෙන් වළඳුවාට බුදුරජාණන් වහන්සේගේ කිසිම මධ්‍යම ප්‍රතිපදාවට බාධාවක් නැහැ. ඒක නැතුව බැරි සත්‍යෙට වහල්ුනොත් බාධායි. අසාධාර්මයෙන් ලැබුවොත් ලබාදයි. අධාර්මික ලැබුවොත් බාධායි. අකකෝ ලැබුවොත් බාධායි. ආන්න මේ කාරණාව නිසා අද හොඳට දැක ගන්න පුළුවන් ඕනම රටක රාජධානි වල නැත්නම් දිනු රටවල රාජධානි වල මිනිස්සු උගත් ධනවත්තු සමුත් පුදුම බයිකින් ජීවත් වෙන. වස්තු වැඩෙන්න වැඩෙන්න බයයි. මොකද මේක හොරු ගන්න ඇවිල්ලා මාවත් මරලා දායි ගන්න. එහෙම නැත්නම් කවුරු රැවිලා අලි කියන වචන ගත්තොත් ණයට ඉන්නන්ට ඉල්ලයි. එහෙම නැත්නම් මේ වස්තු දුන්නා පස්සේ දරුවම නොකරයි ගන්නයි කියලා වස්තු ලැබෙන්න ලැබෙන්න තැවෙන. ඒ මොකද ඒකට ධාර්මික ආරක්ෂාවක් නැහැ. නමුත් මේ අනග්‍රහිත හේතුන් දන් දීලා ඒක විපාක වශයෙන් ලැබෙන වස්තුව කවදාකවත් තමන්ට වෙහෙසක් දෙන්න දන්නට බිහින්ට කිසි පැකිලීමක් යොදවල තමනුත් බුද්ධ විඳලා පින්දහම් කරගෙන කර යුතු දැවැදි දායාදක් දීලා කටයුතු කාරණා කරගන්න පුළුවන්. ඒ නිසා මේ වස්තුව බලක් වෙන්නේ. වස්තුව තමයි වස්තුවට තමයි දාහි වෙන්නේ. වස්තුව තමයි දාසකත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඕනි සම්පතක් වෙන්න පහසුකම් ලැබෙනවා. කවදාවත් අත්ති කිලමතා නියෝගය හෝ කාමසුකල්ලි කාමයට වැටෙන්න හොඳට. ජීවිතයට අවශ්‍ය උපකරණ පරිභෝග කිරීමේ ශක්තිය ලැබෙනවා. ඒ වගේම තමයි අන්තිමදී ඒ අනුන ගමන්ට නිග්‍රහණ වෙන විදිහට දන් දුන්නා නම් කවදාක තමන්ගේ වස්තුව ජලයෙන් හෝ ගින්නෙන් හෝ සුළඟින් හෝ රජුරුවන්ගේ බඩු වලට හෝ අනවශ්‍ය අප්‍රිය වූ දායාද වලට යට වෙන්නේ. ධනයේ ධාර්මික ආරක්ෂාව ලැබෙනවා. ඒක නිසා තමයි මේ එහෙම වෙලා එනකොට මේ වස්තු හොරගම් කළ දෙයිද සුළු සුළුක් එයිද සුනාමියක් එයිද එහෙම නැත්නම් භූචලනයක් වෙයිද එහෙම වුණොත් වස්තු විනාශෙද කිසි ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා අපි බැලුවොත් ඇත්තට මේ සත්‍යචාරීව දානයක් දීම නිසා ලැබෙන අමතර ලාභ ටික අපේ ජීවිතයට අවශ්‍ය කරන ඔක්කොම ටික ඒකේ තියෙනවා. නමුත් අපි සාම කලාසුකින් තමයි දන්නේ දානේ කානිසංස වශයෙන් ලස්සන වෙන්න පුළුවන් වෙයි. දානේ කානිසංස වශයෙන් අපිට ලැබෙන දරුවෝ, දිය දරුවෝ, කම්කරුවෝ, දසිදාසෝ කීකරු වෙයි. අපිට වේලාවට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙයි. අපිට උදාරෝ පස්කම් සපතේ අපිට අවශ්‍ය සප විඳින්න පුළුවන් වෙයි. අපේ වස්තුක ධාර්මික ආරක්ෂාව ලැබෙයි කියලා කියනවා නම් ඉතින් ඕක තමයි අපි ඇත්තටම රජයකින් හෝ දෙවියන්ගෙන් හෝ හිතා ගන්න බැරි බලවේගකින් ඉල්ලන්නේ. නමුත් ඒක දාහනේ ලැබෙනවා නම් ඒක ලොකුම ලොකු සාන්තියක් තමයි. එහෙම කෙනෙකුට තමයි ස්පාෂයෙන් බල සීලයක් රැක ගන්න පුළුවන් වෙන්නේ භාවනාවක් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දානෙට දාහනේ මේ වගේ අඩුපාඩු ගන්න නිසා මේ ආනිසංස නැත්නම් සිල් රකින්න ගියත් හිතේ බොහෝම අඩුපාඩු වෙනවා. භාවනා කරන්න ගියොත් විවිධාකාර පැතිලින් හිත වැටෙනවා. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ දානෙට විතරක් නෙවෙයි සීලෙටත් සීලයට විතරක් නෙවෙයි භාවනාවටත් එකිනා සෑම දෙයකට අවශ්‍ය කරන අංග පහක් තමයි මේ ශක්තිස දාන ක්‍රමය. ඒ නිසා මේක ධාමුළු බණම කෙටි කරන නම් කරන්න තියෙන්නේ හොඳින් නරක වෙන් කරගන්න දන්න පිරිසක්. දැන් මේ වගේ පිරිසකට හොඳ නරක වෙනයි කියලා කියලා දෙන්න කාලය ගන්න ඕනේ නෑ. නමුත් හොඳ දන්න කෙනෙක් හොඳින් වඩා හොඳට යන්න ඕනේ නෑ. උජු භාවයෙන් සූජුච භාවයට යන්න ඕනේ නෑ. මෙන්න ලකුණු පහ. දැන් අපි අද කරගෙන යන වැඩ හොඳයි. අපිට ඕනේ වඩා හොඳක් පාඩපත් කරගන්න මේ ලකුණු පහ එකතු කරගුවාම අපි කවදාකවත් නතර වෙන්නේ අපේ එල්ලේ කරාම යන ගතියක් තියෙනවා. ඒ නිසා මේක කියලා දෙන්න හොඳම වෙලාව දානේ පොළ මේක කියලා දෙන්න කරන්න තියෙන හොඳම වෙලේ දාන දීම. නමුත් එතනින් සීමා කරන්නේ නැතුව දානෙන් සීලයට සීලෙන් සමාධියට මේ කටයුතු යොදනවන බුදු වෙලා මිසක නතර වෙන්නේ. සර්වඥාණන් කියලා දුන්නේ සමන් බුද්ධිච්ච ක්‍රමය. නිසා කල්පනා කර ගන්න ඕනේ ඕනම වැඩයක් කරනකොට වැඩේ හැදේ කියලා එකක් තියෙනවා. හැදේ ගන්න නැත්නම් ඒ වැඩේ වැඩක් නැහැ. හැබැයි නායක සංසි කිව්වේ ප්‍රතිඵල වලින් වැඩක් නැහැ. අහම්බෙච්ච ආදර්ශ ගැන බලන්න ඕනේ කියලා. ඉතුරු කරලා යන ආදර්ශය මොකක්ද කියලා බලන්න ඕනේ කියලා. එහෙම කරන්න මෙන්න මේ සත්පුරුෂ ක්‍රමය. සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂ ක්‍රම මරණ කම්ම බුදු වෙන කම්ම අපි දිනු කරන්න. ඒ කරන්න කරන්න කරන්න සත්‍යයා පරිණාමය වෙලා උත්තර තත්ත්වයක් වශයෙන් ලෝකේ මිනිස්සයා ඇති වුණා නම් ඒ මිනිස්යාගේ හිර වෙච්ච තැන ඉඳලා පරිණාමය පටන් ගන්න ඕන ඔතන. ඒක තමයි සදාචාරය කියන්නේ. ඒක තමයි මහත්ම ගතිය කියලා කියන්නේ. ඒක තමයි හැදිච්ච ගතිය කියලා කියන්නේ. ඕකට කරන්න පුළුවන් එකම දේ තමයි කියලා දෙනට වැඩි කරලා පෙන්නන එක. ඒක සරුවචනාගේ මේ දහනේ පොලකට මේක සම්බන්ධ කරලා උන්වහන්සේ මේ සාරාංශයේ කල්පලක්ෂයක් පුරා ඒ හොඳින් වඩා හොඳ වෙන් කරගනිමි වෙන් කරගනිමි ලෝකයා නරකට දුවද්දී ලෝකයා දුෂ්චරිතයට දුවද්දී ලෝකයා බයලජනතු වැඩ කරද්දී සත්පුරුෂයා විසින් හොඳින් වඩා හොඳ වෙන් කරගෙන යනකොට හිතාගන්න බැරි දැනකට යනවා මම දැන් මගේ ජීවිතය කියලා තියෙන වෙනස දිහා බලනකොට නම් මට හිතාගන්න බෑ හිතලවත් කල්පනා කරලා මෙතන නම් එන්න බෑ. ඉතින් වෙන්න ඇරලා මෙන්න මේ කත්පුරුෂ ගති වලට ඉඩ දුන්නා පස්සේ ඉබේම පුදුම පරිණාමය. පුදුම පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අතන මට වැඩි බලාපොරොත්තු කියන්න පුළුවන්. ඒකම මෙතන ඉන්නවා දන් දීපු ඇත්ත ඉන්නවා. සිල්ලාගෙන ඇත්ත ඉන්නවා. භාවනා කරන ඇත්ත ඉන්නවා. පිටා ගන්න අපි තාම පටන් ගත්ත විතරයි අපිට ගොඩාක් වැඩ කරන්න ඕනේ මොනවාද? හොඳ වඩා හොඳින් කරන එක. මේ කර්ම කලකලා හැම වෙලාවෙම කරන්නේ ඇදහිල්ලෙන් කරන්නේ. සකස් කරලා කරන්නේ. හරියට වෙලාවට කරන්න. අල්ලාගත්තේ නැති හිතින් කරන්න. මේ කරන දේ අනුන්ට කියාපාන්න කරන්න එපා. අනුන්ට හිතේ දෙන්න හෝ පීඩා ඇති වෙන කරන්න එපා. මෙන්න මේ කර්ම පහ එකතුනොත් ඒකාන්ත සත්පුරුෂ භාවයකටපත් වෙනවා. ඉතින් මේ දාන ජීවිතයත් සිල්ලාපිනත් භාවනා කරන ඇතු මේ ප්‍රාකෘතික කාලකල කරපු වැඩ නිසා අපිට ඇති වුණා වූ මේ කුසල ශක්තිය කාන්තේ මේ කිසි ගෞතම සම්බුද්ධ ශාසනයේ ලබන්න පුළුවන් ඉහළම තැනට යන්න අපිට ශක්තිය දහිත බලය දෙන දේවා කියලා සාදු කියලා සමාදන් වෙන එකයි තියෙන්නේ. ඒ වගේම අපි මෙතෙන් දෙනවා අපිට උපකාර කර මේ ධර්ම රැකගෙන ආපු සත්‍ය සම්බන්ධය සිහිපත් කරලා ඒත් අපි මොනවාක්වත් බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේවා වඩා වඩා හොඳින් ක්‍රියාත්මක කරලා අපි සැලකෙනවා දකින්නයි ඒත් අපේ යුතුකමක් තියෙනවා. දැන් අපි මේ ධර්ම වලට කිච්චින බව දන්නවා නම් ඒ සත්‍ය සම්බන්ධ වලට පින් වහුණවන්න ඕනේ. අපි ඔයත්ෝ කියලා දීප ක්‍රමවලට පින් කරගන්නවා. අනේ මේ පිළිසෙම ඉඳලා සාදු කියනවා වගේ ඉන්න තැනක සිට අපි මේ කරන පින් දකිත්වා. රට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා හිතින් හිතා. ඒ වගේම අපේ ඥාතීන් අපි පින් පමුණවන්න ඕනේ. ඒත්ෝ මෙවුවා අපිට මේ සලසලා දුන්නේ මේ මොනවාක්වත් පිටිපස්සේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි අද මේ වටිනා ගමනක රජ ගමන කියන්නේ ඒත්ෝ මේ අපි අදලා ලෝකෙට ඉදිරිපත් කරගෙන ඉහානේ ඉන්නවා වෙන්න පුළුවන් නැතුව වෙන්න පුළුවන් සියලු බණාති අපි මේ කරන උදාර කුසල කර්ම දක්ෂිත්වා දැක සාධිකය බින් අනුමෝදන් වීමෙන් සක සාදා ගනිත්වා කියලා කල්පනා කරනවා. ඉතින් අදහකින් අපි ඔක්කොම එකතු වෙලා එක්තාවතාකාරී ගතා සද්ධායනා කිරීමෙන් මේ පින් පේන දෙන අයටපත් කිරීමලත් නාතිින්ද බැඳෙනපත් උත්සාහ වෙමු. සියලු දෙනාම එකතුව එක්තාවතාකාරී ගතා සද්ධායනා කරමු. එත්තාවතාච යම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච යම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච යම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා පත්ති කිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් ජීවත් කරලා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු අපාපටත් මේ කර්ම කුසල කර්ම ශක්තිය නිසා ජීවිතයේදීව භවයේදීව මේ බුද්ධ ශාසනයේදී මේ උතුම් ත්‍ත්වයට ලංවෙන්නට අපි වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. අපණ්ඩිතයන්ගේ, අසත්පුරුෂයන්ගේ, අපනෝඥයන්ගේ ආශ්‍රය ලැබේවා. අපිට ධර්මාධර්ම ප්‍රතිපත්තිය ලැබෙන්නත් ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නත් ශක්තිය ලැබේවා. අප විසින්ම ඇති කරගත යුතු යෝනිසෝමනසකාරයේ මුදුන්පත් වේවා. මේ ආකාරයෙන් සෝතාපට්ටි මාර්ග සම්පාදනය කිරීමෙන් ලැබී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මඟ වැඩ පිළිවෙලේ අපි මේ යන ගමනේ භවයේ පරිසම් තාක්කල් යම් බාධකෝදුරු මාර්ග කරදුරු කියනවනේ මේ කුසල් ශක්තියෙන් සහිවා හිරුසුතු අඳුර වේ දුරින් දුරු අංගේවා අපිට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ මේ සාන්ත සුන්දර තත්වයට යන්න මේ කුසලේ කාන්තින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා ඒ අදහසින් අපි ඉමිනා පුණ්‍ය කම්මේන ගාථා. මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡේතු